ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රදීප් අබේසුන්දර. අයිබෝවන් රසවන්තයනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයේ විකාශය වන ඉරිදා සංග්‍රහයේ ආරම්භමයි මේ නාස්ති මාත්‍රු සමං දෛවං නාස්ති පිතෘ සමං ගුරු මාතා මිත්‍රං පිතා චේති ස්වභාවාත්‍රිතයං හිතං සංස්කෘත සාහිත්‍යයේ හිතෝපදේශය අපට පවසනවා අම්මාතරම් දෙවඟනක් මෙලව නැති බව. එසේම තාත්තාතරම් ගුරුවරයෙක් මෙලව නොමැති බව. ඒ චරිත දෙකම ස්වභාවයෙන්ම දූදරුවන් වන අපගේ හිතසුව පිණිස කටයුතු කරනවා. කවියා ඒ නම් අතරට කල්යාණ මිත්‍රයාද ඇතුළු කරනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ භාවය ඊටම වැදගත් මුළු ලෝකයට. ඒ බවත් සිහි කරමින් ගෞතම බුදුන් වහන්සේ නමින් ඊටම ඉහළ මට්ටමේ පරිේශන කෘතියක් කියවන්න ලැබුණා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය ඉතිහාසංශේ මහින්ද සෝමතිලක විද්වතා මේ කෘතිය රචනා කර තිබෙන්නේ. පිටු 540ක් පමණ තිබෙනවා. බුදුන් වහන්සේ යන යෙදුම බටහිරින් පැමිණුණු වහරක් කියලා මතයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, අමාමෑණි බුදු පියාණන් වහන්සේ වැනි යෙදුම් තමයි අප රටේ පවතින්නේ. මේ කෘතියේ වැදගත්කම නම් කුමක්ද? සම්බුද්ධ චරිතය පිළිබඳ ඓතිහාසික පුරාවිද්‍යාත්මක තොරතුරු මූලාශ්‍රයන් උඩ ඉඳගෙන තමයි මේ කෘතිය රචනා කරන්නේ. මේ කෘතිය කියවද්දී බොහෝ බුදු ගුණ ගී සිහිපත් වුණා. දසදහසක් පමණ බුදු ගුණ ගී කවි. අපි තෝරගමු ගුණරත්න අබේසේකර විසින් ලියන ලද මෙම ගීතය අල්හාජ් මොහිදින් බෙග් මේ ගායකයා නම් ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ පුරවැසියෙක් වී අපේම ගායකයෙක් බවට පත් වෙනවා සිංහල භාෂාවෙන් ගීත ගායකයෙක්. ශ්‍රී ලාංකික පුද්ගලෙක් කලාකරුවෙක් වනවා. ඔහු විසින් ගායන ලද මේ ගීතය අපි ඉරිදා සංග්‍රහයට එක් කරන්නට කැමැතියි.

හැමදෑම කියවන්න ඕනේ පොත්පත් ඉගෙන ගන්න ඕනේ දැනුම ලබන්න ඕනේ මේ මිනිස්සු ලෝකේ නිතරම මිය යනවා අලුත් දරුවෝ උපත ලබනවා ලෝකයට දැනෙන්න වැඩ කරපු අය ලෝකය අභිවෘද්ධියටපත් කරන්න වැඩ කරපු අය අපේ හිතවල අනුස්මරණය කෙරෙන 140 වැනි ගුණානුස්මරණය පැවතුණා CWW කන්නංගර මේ විද්වතාගේ එතුමා නොඉන්නට නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ නොමැත. අධ්‍යාපනය අද මේ සංකල්පයේ විශාල බෙලඳාමක් බවට පත් වී තිබෙන කාලයක්. එම නිසා CWW කන්නංගල ශ්‍රීමතානම් සිහිපත් කරනවා. ඒ වාගේමයි 1864 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ඩේවිඩ් නමින් යුක්ත මේ හේවා විතරණ පවුලේ දරුවෙක් උපදිනවා. ඒ දරුවා ප්‍රසිද්ධ වෙන්නේ අනගාരിക ධර්මපාල නමින්. අවුරුදු 10 දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුව පානදුරා වාදය පවත්වද්දී අගෝස්තු මාසයේ 26 28 දිනවල මේ දරුවා තම පියාවන දොන්කරෝලිස් මුදලිතුමා සමග ගොහිල්ලා ඒ වාදය අහගෙන හිටියා. ඊට පස්සේ මේ බ්‍රිතාන්‍ය යුගයේනේ අපේ රට ගොඩ ගන්නට නිදහස ලබන්න බුදුසසුන බේරගන්න සිංහල භාෂාව ජන සමාජය බේරගන්න බොහෝ වැඩ කටයුතු කළා බුද්ධ ගයාව ආරක්ෂා කරගත්ත ඉන්දියාවේ එය පැවතුනේ Hindu අන්තවාදීන් අතේ Hindu මහාන්තාවරුන් අතේ එතුමන් පසු කාලයක පැවිදි වෙනවා එතුමන් 1891 දී බුද්ධ ගයාවට යන මුලින්ම පැවිදි වෙලා 933 අප්‍රේල් මාසේ 29 වෙනිදා සිරි දේවමිත්ත හාමුදුරුව නමින් පැවිදි වුණු එතුමා අපවත් වෙනවා. අනගාരിക ධර්මපාල මේ නාමය සිහි කරන කවි ගීත පොත් රාශියක් බිහිවුණා. අපි තෝරගන්නවා මහාචාර්ය සුනිල් ආරේරත්න විසින් ලියන ලද විශාරද නන්දාමාලනී ගැයූ මේ ගීතය. ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න තෙරුවන් වැඳ උදේ සවස අතින් පෑවූ පුන් සඳහනෝය රට රටවල මහමුනි බණ පල කළ දූතයානෝය මහබෝධි සෙවණේ මතු බුදුවන බෝසතානෝය අනකාරික ධර්මපාල ශ්‍රී නාමය සීකරන්න තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න. මොහොතක් පමණින් නා වූ අවසර කල්පනා කරපාන විතර සුලාදී බැරි මහා කාලුට භාගයන් වහන්සේ ඥානෙ ඒ පමණින් නා වූ මන්ත්‍රාඥයන් ඉතාම ඥාන භාගයන් බැරි නියන්තන්ට ඕනා කරනා වූ තමන් සුමක්ඛ්‍යා වහන්සේ

ජීවිතට එරෙහිව හඬදුන් කතික යානෝය මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයානෝය අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න ඇසෙන්නා වූ ලක්ෂ සංඛ්‍යාත ගීත අතරට භජන් ගීත කලාව ඊටම වැදගත්. එයින් හිත සූපත් කරනවා. භජන් ගීත ගායනවා Hindu Muslim සී කිසිම ආගමක් ජාතියක් ભેදයක් නැතුව. එය manussකම, දක්ෂකම. ඒ බවත් සිහි කරනවා. අලුත් පොත් ගණනාවක් මේ දිනවල අප අතපත් වුණා. සරත් ඍතුවේ අගම දවසක නමින් සංජීවනී අමුණුගම කවි පොතක් ඉදිරිපත් කර තිබුණා. වලාකුළකට තිබුණේ කඳු පෙලක් එක්ක මිරසක්. කිරල පවුලකට තිබුණේ කුඹුරු එක්ක නඩුහබ. මෙරු රැලක් සීකරේ මකුළු දැල්වල සැරවැර ලේනියක හිත දැරුවේ කවුරුත් නොදන්න ගින්දර බදාගත්තාම හඳ ගිහින් අහස් නැබ කදෝ කිමියෙකුට සිහි වුණේ හඳට එළු හැටි පාවඩ ඒ කවිය සංජීවනී අමුණුගමගේ සරත් තීර්ථයේ අගම දවසක කියන කෘතියේ කවි පොතෙන් උපුටා ගත්තේ. අපි රස විඳින්නට උත්සාහ කරමු මව්ගුණ පියගුණ ගීත කුපමණ ඇසුවත් අපිට අවසානයක් දකින්න බෑ. නිමක් නැති සෙනහසක්. කේ සේන විසින් ගැයුවා ගීයක් මවකගේ උණුසුම කියන ගීතය. එබඳු ගීත රාශියක් තිබෙනවා. මහාචාර්ය සනත් නන්දසිරි එදවස ගුවන්විදුලියට ගායනා කළ ආචාර්ය අජාන්ත රණසිංහ විසින් ලියන ලද දෙපා වන්දිම් කියන ගීතය මල්කාන්ති නන්දසිරි ගායන ශිල්පිනිය සමග වික්ටර් රත්නායකයන් ගායනා කළ ආදරේ උල්පත ප්‍රේමකීර්ති අල්විස් විසින් ලියන ලද. ඉතින් අපි උත්සාහ කරමු මේ මෙබඳු ಗುಣදහම් සිහිපත් කරන ගීයක් වෙත අපේ සවන් යොමු කරන්න. මවක කෙවුණු සුමනු ලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිඟිති පුතේ මගේ පාලු මා දිව්‍ය ලෝකේ ගියා චූටි පුතේ මාහට දී ඔයා ඇසුරේ හිනහෙන වද පුතේ හිතේ තියෙන පාලු ගතිය මග හරින්න පුතේ සුර කුමරුන් සමගින් ඔබ හිනහෙන වද පුතේ විමනට බැදී මගේ රන් කඳ නිදී උතුගේ උපත මවගේ විපත එක දින එම උනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ නිදාගන්න පුතේ තාත්තගේ අතේ යන්න පුතේ සවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිලිති ගතේ ඔබ නැතිනම් මම දැනටත් මෙරි ඇතයි තිතේ තවමත් කිරි සුවඳ දැනේ ඔබේ කිලිටි ගතේ ඔබ නැතිනම් මම දැනටත් මෙරි ඇතයි සිතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසාන වර්ෂයේ ශිෂ්‍යාවක්. ඒ කියන්නේ තව මාස කිහිපයකින් වෛද්‍යවරියක් වෙන ශිෂ්‍යාවක්. මාතර පැත්තේ ඈත ගමකින් ඇවිල්ලා තියෙන්නේ ඉගෙන ගන්න. කවිෂා නානායක්කාරගේ කවි පොතක් කියවන්නට ලැබුණා. මිනිස්සුත් හරි හැඩයි බා. මේ කවි පොතේ Happy Anniversary කියලා කවියක් තිබෙනවා. පේලියක් දෙකක් කියවන්නට කැමති. හින්දි පික්චරේ එවුන් වගේ ඉන්න හිතුවාට පෝරුවෙන් බැස ගියේ දමිළ සිනමාවකට. සාමපණි විඩ අරන් දරු පැටව වැඩියාට උන් නිසයි පත්තු උනේ හිත් දෙකම ඊළඟට. හොඳ විශිෂ්ට ප්‍රතිභාවක්. ඇය මෙතින් පළවෙනවා. ඇය ලියන ලද අවසාන කවිය මේ පොතේ අසම්පූර්ණ සමු ගැනීමක්. දැන් ඉතින් 65 S2ම බොඳ වෙලා ඒත් මට බැරි මොකද අඳුනන්න මගේ නිලා පීරුවට හිටින් නැති ඉස්සරහා කෙස් වලා පාට විතරයි වෙනස් පිළිවෙලක් නෑ වෙලා මේ පාසලේ එකට ඉගෙනගත්තු කෙනෙක් පස්සේ හමු වෙන්නේ වෙන රටවල් වලට ගොහිල්ලා ජීවත් වෙලා මේ රටට ඇවිල්ලා පාරේ යනකොට දකිනවා මරණ දැන්වීමක්. ඒ මරණ දැන්වීමේ ඉන්න එහෙලිය ගැන ලස්සන කවියක් ලියනවා අනුවේදනීය. ඒ බඳු ප්‍රතිභාවක් පරිකල්පන ශක්තියක් තමයි අප පළ කරන්නට ඕනේ හැම විටකම. එනිසා අපි කවි රස විඳින විට, ගීත රස විඳින විට බොහෝම සියුම් ලෙස ඒවා විඳින්න ඕනේ. පහුගිය දිනවල බොහෝ දෙනා මිය ගියා. කලාකරුවෙක් මිය ගියා. ඒ සේනක බටගොඩ. මේ කාලේ තියෙන්නේ අමුතු විලාසිතා වලින් යුක්ත නම් නමුත් සේනක බටගොඩ ඔහුගේ නමින්මයි පෙනී සිටි. බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපි කවුරුද්ද කියන ගීතය ඇතුළු. ගීත ගණනාවක් ඔහු නිර්මාණය කළා සංගීත විජේසූරිය මේ ගීතය නැවත YouTube එකට ගායනා කොට තිබෙනවා. country songs කියලා කියනවා. මේ ජෝන් ඩෙන්මර් කියන rock country songs කියන පුද්ගලයා ගායකයව සිහිපත් කර මෙල්රොයි ධර්මරත්න, චින්තන ධර්මදාස සේනක බටගොඩගේ නිර්මාණ ගැන ඇගයීමක් කර තිබෙනවා. folk rock artist මේ folk කියලා කියන්නේ ජන ගැමි rock artist කියන එක එන්නේ බටහිර. කෙසේ වුණත් සේනක බටගොඩව සිහි කරනවා අපි ඒ වගේමයි සුජීව හරිශ්චන්ද්‍ර අපාතරින් මෙන්ුණා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක් ඔහුගේ හඬ අපට තාමත් සිහිපත් වෙනවා. happy there. ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර.